තෙරුවන් සරණයි. අද කතා කරේ මේ වෙනද කතා කරන සුපුරුදු මාතෘකාවෙන් පොඩ්ඩක් අයින් වෙලා ඒකට අනුග්‍රහ වෙන ඒකට උදව් වෙන විදිය දේශනයක් අතහැරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ මිනිස්සු නැති කරදර ඇති කරගන්න කාරණයක් තමයි බාහිර ලෝකේ දේවල් පාලනය කරන්න යෑම. ඉතින් ඒක ඒක විස්තර කරන්න පුංචි උපමා කතාවකුත් කියන්න ඕනි කියලා හිතුණා. ඒ තමයි එක කතාවක් තියෙනවා. එක කාලයක එක මිනිස්සෙක් ජීවත් වෙලා තියෙනවා පොඩි ගයක් හදාගෙන ගංගාවක් අයිනේ. හැබැයි මේ ගංගාව සෑම වැහි කාලෙකම පිටාර ගලනවා. ඉතින් මේ කෙනා හැම අවුරුද්දකම මේ ගංගාව පිටාර ගැලීමෙන් තමන්ගේ ගෙදරට තමන්ගේ දේපලවලට හානියක් නොවී බේරගන්න වැව් බැම්මක් ඩෑම් එකක් يعني මේ වතුර පාර හරස් කරලා ඩෑම් එකක් හදන්න උත්සාහ කරනවා. එයා හැම අවුරුද්දකම හැම දවසකම නිතරම මේ ඩෑම් එක විශාල කරන්න, පළල් කරන්න, ශක්තිමත් කරන්න වැඩ කරනවා. ඉතින් එයා හිතුවා මේ ඩෑම් එක කියන එක සකස් කිරීමෙන්, මේ වතුර පාර හරස් කිරීමෙන් එයාට එයාගේ මේ දේපල එයාගේ ගෙදර ආරක්ෂා කර ගැනීම සදහටම කරගන්න පුළුවන්. ඒකට මේක ස්ථීර විකල්පයක් උත්තරයක් කියලා හිතුවා. හැබැයි ඒක අවුරුද්දකදී වැස්ස වැඩි වෙලා ගම් වතුර වැඩි වෙලා මෙයා හදපු මේ ඩෑම් එක කඩාගෙන ගිහිල්ලා එයාගේ ගෙවල් දොරවල් දේපල ඔක්කොම යට වුණා. සෑහෙන හානියක් වුණා. ඉතින් මෙයා මේ Tamanට සිද්ධ වුණු හානිය දේපල හානිය දිහා බලාගෙන ඉද්දී එයාට කල්පනා වුණාලු එයා මේ සබහාදාම කියන එක පාලනය කරන හදන තරමට පාලනය කරන්න හදන හදන පාලනය කරන්න උත්සාහ කරන්න කරන්න එයා කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැති ඒ දුක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම පාලනය කරන්න කිසි ලෙසකින්වත් බැරි අවදානම් වලට එයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා එයාට තේරුණා. හැබැයි යා මුලින් විශ්වාස කළේ එයාට පුළුවන් මේ සබාධාමයේ සිද්ධ වෙන දේවල් පාලනය කරන්න කියලා. ඒ ඒවායින් ඒවා පාලනය කරලා ඒ දේවල් වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා යා හිතුවා. ඒ නිසා තමයි යා අර වගේ වැඩක් කළේ. ඉතින් එයාගේ මේ සිතුවිල්ල නිසා මේ දේවල් වලට එරෙහිව සබාධාමයේ සිදුවෙන දේවල් එයාට පාලනය කරන්න පුළුවන් කියන සිතුවිල්ල නිසා තමයි එයා ගම් වතුරට එරෙහිව ගම් වතුර නවත්තන ඩෑම් එකක් හදන ක්‍රියාවට විතරක් අවධානය දුන්නේ ඒ හින්දා මේ ගම් වතුරට විකල්ප පිණිස කළ යුතු අනිත් වැඩවලට එයාගේ අවධානය නැතුව ගියා. එයාට ඒවා මගහැරුණා. ගම් වතුරක් ආවොත් ඒකට මුණ දෙන්න තව ක්‍රම තව සූදානම් යුතු පැතිකඩ ගොඩක් තියෙනවා. ඉතින් එයා හිතුවා මේ ගම් වතුර කියන එකම පාලනය කරා නම් හරිනේ කියන එක නිසා එයා ඒක පාලනය කරන්න ගිහිල්ලා ඒකත් එක්ක ඔට්ටු වීම නිසා එයාට අනිත් දේවල් මගහැරුණා. ගම් වතුරට මුණ දෙන්න තියෙන අනිත් දේවල් මගහැරුණා. ඉතින් ඒකෙන් උනේ එයා බලාපොරොත්තුවත් උනේ නැති කරදරවලට මුණ දෙන්න සිද්ධ වුණ එක. ඉතින් මේක උපමා කතාවක්. ඉතින් මේක කිව්වේ මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අපිට දකින්න පුළුවන් අපිට පාලනය කරන්න බැරි දේවල් පාලනය කළ නොහැකි දේවල් පාලනය කරන්න යෑමෙන් අපිට කොච්චර හානියක් වෙනවද කියලා. ඉතින් අපි තේරෙන දවසේ ඉඳලා හැමදාම කරන්නේ ඒක. පණ ඇති පණ නැති සියල්ල අපි පාලනය කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකෙන් වෙන්නේ මොකද්ද? අපි හීනකින්වත් හිතුවේවත් නැති කරදරවලට දුක් දුම්නස් වලට පීඩාවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අපි මේ මේ නිසා මේ අපිට මේ සිද්ධ වෙන දේවල් ස්වභාවිකත්වයේ සබාධාම ලෝකෙ සිද්ධ වෙන දේවල් පාලනය කරන්න පුළුවන් කියලා හිතන හින්දා අපි මේ අපේ ජීවිතවලට අනාගතේ මේ මේ වගේ කරදර ආවොත් ඒ නිසා අපි ඒවට මෙන්න මේ විදිහට සූදානම් වෙන්න ඕනි කියලා හිතලා සැලසුම් සහගතව සූදානම් වුණත් ප්ලෑන් ගැහුවත් කොච්චර ආරක්ෂක වැටවල් ගහගෙන හිටියත් අපි හිතන්නේවත් නැති කරදර දුක් දුම්නස් ඇවිල්ලා අපේ ජීවිත අල්ලගන්නවා. ඉතින් ඒකට ඕනනම් ඔයගොල්ලන්ට දෛවය කියන්න පුළුවන්, ඉරණම කියන්න පුළුවන්, කර්මය කියන්න පුළුවන්. මොකක් හෝ විසින් අපි හිතුවේවත් නැති කරදරවලට අපේ ජීවිත අල්ලගන්නවා. ඒ කියන්නේ අපි මේ දේවල් ස්වභාවිකත්වයට යට, විශ්ව නියාමයට යට මේ බාහිර ලෝකේ සාමාන්‍ය ලෝකේ සිද්ධ වෙන දේවල් පාලනය කරන්න උත්සාහ කරන්න කරන්න ඒක පාලනය කිරීම වැඩි කරන්න වැඩි කරන්න සිද්ධ වෙන්නේ මොකද දන්නවද කරදරවලට දුක්වලට ඔරොත්තු දීමේ හැකියාව අපෙන් අඩු වෙලා යනවා. ඇයි? ඇයි ඒ අඩු වෙන්නේ? මොකද අපි මේ දේවල් පාලනය කරන්න හදන එක කරන්නේම පාලනය කරන්න හදන්නේ මේක හරියයි කියලා හිතලානේ. අපි ඒ නිසා දේවල් නවත්තන්න, වළක්වන්න, બ્લોක් කරන්න, විනාශ කරන්න කල්පනා කර කර ඒ අනුව වැඩ කරනවා විනා මෙහෙම කරදරයක් ආවට පස්සේ ඒකට ඔට්ටු වෙලා, ඒකට ඔරොත්තු දීලා කටයුතු කරන්නේ කොහොමද කියන එකක් ගැන අපි ફોકસ කරන්නේ අවධානය දෙන්නේ අන්න ඒ නිසා වෙන්නේ මොකක්ද? අපි ලෝකේ තියෙන දේවල් පාලනය කරන්න දඟලන දඟලන්න කරදරවලට අපේ තියෙන ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙන්න ගන්නවා. අන්තිමේදී අපි ඊටාම දුර්වල මිනිසු කොට්ටාසයක් බවට පත් වෙලා තමයි නතර වෙන්නේ. ඉතින් මේක තේරෙන්න කිව්වොත් වෙන්නේ මොකක්ද? බාහිර කරදර බාහිර ලෝක දේවල් පාලනය කරන්න උත්සාහ කරන කරන අපිට අපේ පාලනය ගිලිහෙනවා. ඒ කියන්නේ කරදරයක් ආපු වෙලාවට අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක අපිට තේරෙන්නේ නැති නිසා ඒවට උරතු දෙන විදිහ අපි දන්නේ නැති නිසා අපිටම අපිවම අපේ පාලනයෙන් ගිලිහිලා යනවා. ඕන් ඕක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ දැඟලිල්ල නිසා මේ අපිට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න දඟලන දැඟලිල්ල නිසා අවදිුණු වෙලාවේ පටන් නිින්දට යනකම් අපි කරන්නේ ඕක. ඕක නිසා අන්තිමේදී වෙන්නේ මේ දේවල් ජීවිතයට සිද්ධ වෙන දේවල් තවත් නරකකට හැරෙන එක විතරයි. අපේ ජීවිතයට සිද්ධ වෙන නරක හරි මොන හරි ඒවනේ අපි මේ පාලනය කරන්න හදන්නේ. අපි දුක් වලට, කරදර වලට, නරක දේවල් වලට බයයි. කැමති නැහැ. ඒ නිසා අපි ඒවා පාලනය කරන්න කරන්න සිද්ධ වෙන්නේ මොකද? නරක දේවල් තවත් නරකකට හැරෙනවා. ඉතින් මේකෙන් ඔබ තේරුම් ගන්න ඕනේ මේ බාහිර ලෝකේ මේ දේවල් ස්වභාවිකව සිදුවෙන දේවල් මේ කරදර දුක් දුම්නස් පීඩා මේවා පාලනය කරන්නට යෑම ඇත්තටම නිෂ්ඵල දෙයක්. ඒ වගේ මේක තවත් අපිට හානියක් ගෙනල්ලා දෙනවා හානි කර දෙයක්. ඉතින් අවධානයෙන් ඒ දිහා බැලුවොත් තමයි ඔබට මේක දකින්න පුළුවන් වෙන්නේ. ඔබට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට මට මතකයි උපහාසාත්මක කතාවක් තියෙන එක තැනක ඔය එක රජ කෙනෙක් හිටියලු මට යාගේ නම නම් මතක නැහැ. හරිම උඩඟුයි ඒ වගේම මෝඩයි. ඒ හින්දා මෙයා ඉතින් ඔය එයාගේ රාජ්‍ය සීමාවේ තියෙන මුහුද අයිනේ එක දවසක් මුහුදු වෙරළක ඇවිදින්න යද්දී වඩදිය බාදිය ගලනකොට එයාගේ කකුල් තෙමෙන එකයි එයාගේ රජ ඇඳුම් තෙමෙන එකයි එයාට උහුල ගන්න බැරුව එයා වඩදියට බාදියට අනකලාලු නවත්තන්න වඩදිය බාදිය ගලන එක නව නතර කරන්න වහාම මොකද ඕක නිසා මගේ කකුල් තෙමෙනවා මගේ ඇඳුම් තෙමෙනවා කියලා හැබැයි ඉතින් වඩදිය බාදිය කියන එක රජ්ජුරුවන්ගේ යන ගණන් ගන්නෑ. රජ්ජුරු උසස් වෙන්න පුළුවන්. රජ්ජුරුව මේ එයාලව නවත්තන්න ගන්න උත්සාහය තඹේකට මායිම් කරන්නේ නෑ. වඩදිය බාදිය කියන්නේ ගලනවා. ඒක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. ඉතින් රජ්ජුරුවන්ට සිද්ධ වෙනවා රජෙක් වුණත් මේ නියාමයට යටත් වෙන්න. මේ ස්වභාවික පාලනයට යටත් වෙන්න. ඒක රජ්ජුරුවන්ගේ පාලනයටත් එහා ගිය දෙයක්. රජ කෙනෙක් වුණත් එයා එයාට සිද්ධ වෙන මේ ස්වභාවිකව සිදුවෙන පාලනයට යටත් වෙන්න. ඉතින් මේ ලෝකේ ගොඩක් මිනිස්සු වැඩ කරන්නේ තොන්නෝමයි. මහාන් තත්කමයි මෝඩකමයි නිසා ලෝකය Tamanට පාලනය කරන්න පුළුවන් කියලා හිතලා මෝඩ උත්සාහයන් ගන්නවා. අන්තිමට Tamanගේ ජීවිතයම තමයි අමාරුවට වැටෙන්නේ. ඉතින් මේ පණ ඇති පණ නැති සියල්ල අපි අපිට අවශ්‍ය විදිහට පවත්වන්න කොච්චර උත්සාහ කළාත් ඔබට තේරෙන්න ඕනේ ඒ දේවල් ඒවාට ආවේනික පාරවල් ඒවාට ආවේනික ක්‍රමයකට ඒවාට ආවේනික સિદ્ધාන්තයකට න්‍යාමයකට අනුව තමයි වැඩ කරන්නේ අපිට කවදාවත් අපිට ඕන විදිහට ඒක පවත්වන්න වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ඒ ඒ දේවල් වලට ආවේනික ක්‍රමයට තමයි පවතින්නේ වෙන එකක් තියා අපේ මිනිස්සු මේ අපේ ශරීරය පවා වෙනස් කරන්න හදනවා, කය පවා පාලනය කරන්න හදනවා. අමතක වෙලා ඒ අයට අපේ කයත් පවතින්නේ කය පවතින වෙනම නියාමයකට අනුව. කොච්චර මේ පාලනය කියන එකට ගොදුරු වෙලාද කියනවනම් අපිට ඒකත් අමතකයි. අපේ අපේ අපි මේ මගේ මගේ කියලා අල්ලන් ඉන්න මගේ කය පවා වෙන එකක් තියා මගේ හිත පවා වැඩ කරන නියාමයක් තියෙනවා. අපි ඒකටත් එරෙහිව තමයි මේක පාලනය කරන්න හදන්නේ. ඉතින් අපි ටිකක් මේ સિદ્ધාන්තවලට ජීවිතයට සමීපව බැලුවොත් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. අපේ විධානවලට අනුව නෙමෙයි මේ කය වැඩ කරන්නේ. අපේ අනදීම් වලට අනුව නෙමෙයි මේක වැඩ කරන්නේ. අපේ කැමැත්තට අපේ ඩිසයර් අනුව නෙමෙයි මේ කය වැඩ කරන්නේ. කයට වෙනම වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා කයට පවතින. ඉතින් ඒක නවත්තන්න ඒ ඒ කයේ පවතින ස්වභාවික නියාමනය නවත්තන්න අපිට ඕන විදිහට පාලනය කරන්න අපි කෑම පාලනය කරනවා බෙහෙත් තේත් දෙනවා ව්‍යායාම කරනවා රූපලාවන්‍ය කරනවා ප්ලාස්ටික් සර්ජරි කරනවා ඒ වගේ ලෝකේ නැති හැම දෙයක්ම කරනවා මේ කයේ සිද්ධ වෙන ස්වභාවික නියාමනය නවත්තන්න පාලනය කරන්න මොකක්ද අන්තිමට වෙන්නේ ඒක නිෂ්ඵල දෙයක් නැති කරදරවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මනසේ ආතතිය ආසහන පීඩා විතරයි ඉතුරු වෙන්නේ ඒකෙන් ඉතින් මේ මේ කාරණයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ අපි හිතන දේවල් අපි හිතන් ඉන්න විදිහට අපිට පාලනය කරන්න පුළුවන් අධිකාරීත්වයක් අපිට හිමි වෙලා නැහැ කියන එක. ඉතින් ඕකට මට මතක නෑ මේ මම මට දැන් තවත් කතාවක් මතක් වෙනවා. ඒකත් මම හිතන්නේ ඔය සෙන් කතාවක්ද කියලා මට මතක නැහැ. කොහොම හරි එක ගොවියෙකුට අශ්වයෙක් ඉන්නවා. දවසක් මේ අශ්වයා ගොවියගේ ගොවිපලයෙන් පැනලා යනවා. ඉතින් මෙයා සිත් ඇවුලෙන් ඇති කියලා හිතාගෙන එයාගේ අසල්වාසීන් ඇවිල්ලා මෙයාගේ හිත සනසවන්න හදනවා. ගණන් ගන්න එපා. ඒක ඔබට ගොඩක් දුක ඇති කියලා අපිට තේරෙනවා. ඕවහම තමයි කියනකොට ඉතින් මේ ගොවියා කියනවා කවුද දන්නේ මේක හොඳකටද උනේ නරකකටද උනේ කියන්නේ අපි කොහොමද දන්නේ? අපි දන්නේ නැහැ. අශ්වයා පැනලා ගිය එක හොඳකට උනත් දන්නේත් නැහැ නරකට උනත් දන්නේත් නැහැ. මොකක් වුණත් කමක් නැහැ. කියලා ඉන්නවා. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ මේ අශ්වයා කැලේ ඉන්න මේ වල් වෙළඹක්. ඒ කියන්නේ කැලේ ඉන්න වෙළඹක් එක් කරගෙන ගොවිපලට එනවා. ඉතින් මිනිස්සු මේක දැකලා ඔන්න දැන් මිනිස්සු අප්පොල සන්දීගෙන එනවා. මෙයාට කොච්චර හොඳයිද දැන් ඔයාට අශ්වයෙක් නෙමෙයි වෙළඹකුත් ඉන්නවා. දැන් ඔබට වර්ගයාභෝ කරගන්නත් පුළුවන් ඒගොල්ලන්ගේ කොච්චර හොඳයිද කියලා. ඉතින් ගොවියා මේකට පෙර උත්තරේමයි දෙන්නේ. ඔබට ඒක හොඳක් වගේ පේනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කොහොමද දන්නේ? ඔක හොඳක් වෙන්නත් පුළුවන්, නරකක් වෙන්නත් පුළුවන්. අපිට තියෙන්නේ මේ වෙලාවේ වෙච්ච දේ බාර ගන්න එක විතරයි. ඊට පස්සේ දවස් දෙක තුනකින් අර ගොවියාගේ පුතා මේ වෙලඹ පිටේ නැගලා යන්න පුරුදු වෙන්න ගිහිල්ලා ඒකාගේ පිටෙන් වැටලා ඕන කකුල කඩා ගන්නවා. ඕන් එතකොට ගම්මු ඇවිල්ලා අනේ දැන් ඉතින් මෙයා හරි දුකෙන්නේ කියලා එයාගේ හිත සනසන්න හදනවා. එතකොට ඉතින් ගොවියාට සුබුරුදු උත්තරයම තමයි තියෙන්නේ. ඔබට ඒක දුකක් වගේ පේනවා ඇති. ඉතින් නරකක් වගේ. හැබැයි ඉතින් දන්නේ නැහැ. මේක නරකක්ද දන්නේත් නැහැ, හොඳක්ද දන්නේත් නැහැ. ආපු දෙයට මුණ දෙනවා. ඕන ටික දවසකට පස්සේ රටේ රජුරුවන්ගේ සෙබළු මේ ගමට ආවලු. තරුණ පිරිමි අරගෙන යන්න ඒ රටේ යුද්ධයක් තියෙනවා යුද්ධෙට බඳව ගන්න. හැබැයි මේ ගොවියාගේ පුතාගේ කකුල දැන් කැඩිලානේ තියෙන්නේ. කකුල කැඩිච්ච කෙනෙක් අරන් යන්න බැරි හන්දා එයාව අතෑරලා යනවා. අනිත් අයගේ පවුල වල අය අරගෙන යනවා. ඉතින් දැන් ගම්මු වෙනවා අනේ ඔබට කොච්චර වාසනාවක්ද උනේ කොච්චරද හොඳක්ද උනේ ඔබේ පුතා ඉතුරු නානේ කියලා. ඉතින් ඒකටත් ගොවියා ඒක නම් ඇත්තනේ කියලාත් පුළුසන් දුන්නේ නැහැ. එයා ඒකටත් දුන්නේ පෙර උත්තරේමයි. ඒක හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන් අපි දන්නේ අපිට අපිට අනාගතය ගැන අනාවකි කියන්න බෑ. පුරෝකතන දෙන්න බෑ. මොකක් වෙයිද කියන්නේ දැනට වෙච්ච දෙයට මූණ දෙන්න විතරයි තියෙන්නේ. ඒකට අනුව කටයුතු කරන්න විතරයි තියෙන්නේ. අනාගතේ එන ඕනම දෙයකට මූණ දෙන්න බලාගෙන. ඉතින් අපිට මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ ගොඩාක් ලෝකෙ මිනිස්සු ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ ජීවිතයට සිද්ධ වෙන දේවල් හොඳ නරක විදිහට බෙදලා නෙගටිව් පොසිටිව් විදිහට බෙදලා නරකයි කියන දේවල් තල්ලු කරන්නයි, හොඳ කියන දේවල් බදා ගන්නයි. නරකයි කියලා හිතන දේවල් වලට සාප කරන්නයි, හොඳයි කියලා හිතන දේවල් වලට ආශිර්වාද කරන්නයි. නරක එපා හොඳ විතරක් ඕනි කියලා කියන්නේ. නරක ආපු දවසට ඉහාට බැඳගෙන අඬන්නයි හොඳ ආපු දවසට පාටි දාන්නයි අපි ප්‍රෝග්‍රෑම් වෙලා. මේ දෙකම මනසට ගෙනහැල්ලා දෙන්නේ ආතතියක්, වෙහෙසක්. ඉතින් ඇත්තටම නම් විය යුත්තේ පැමිණෙන සියල්ල කිසිම විනිශ්චයක් කරන්න නැතුව බාර ගන්න එක. මොකද අපි අනාගතය කියන්න දන්නේ අපිට අනාගතය කියන්න බෑ. අපිට අනාගතේ පේන්නේ අපි දන්නේ මොනවා වේද ඒ නිසා අපි මේ දේවල් පාලනය කරන්න හදන තරමටම සිද්ධ වෙන්නේ මොකක්ද අපේ මනස ස්ට්‍රෙස් වෙනවා ආතතිය අසහන වෙනවා බලාපොරොත්තු සුන්වීම වලට මුහුණ දෙන්න වෙනවා සිත් ඇවුල් ඇති වෙනවා සිත් කරදර හට ගන්නවා ඉතින් ඔහොම ඔහොම නිතරම මේ දේවල් පාලනය කරන්න යෑමෙන් අන්තිමේදී හිත් කරදර ඉතුරු වීම නිසා ඒ කෙනාට හිතෙන්න ගන්නවා අයියෝ මගේ මේ ජීවිතේ කිසි වැඩකට නැති ජීවිතයක් මේ මට මේ කිසි දෙයක් ඕන විදිහට මං කැමති විදිහට තියෙන්නේ නැහැ කියලා අන්තිමේදී එයා එයාගේ ජීවිතෙත් නිෂ්ඵල දෙයක් විදිහට දකින්න ඉඩ කඩ තියෙනවා. ඇයි මේ දේවල් පාලනය කරන්න යෑමෙන්. ඔය නිසා තමයි ලෝකේ සිය දිවිහානි කර ගැනීම අනිත් මිනිස්සයා මරා ගන්නට තැනට තමයි මනස වැටෙන්නේ. දේවල් පාලනය කරන්න යෑම ඉක්මවා ගිහිල්ලා. ඒක සීමා නැතුව ගිහිල්ලා. ඉතින් මේකට හේතුව අපිට මේ දේවල් පාලනය කිරීමට අපේ තියෙන කැමැත්ත තමයි මේ දුකට හේතුව වෙලා තියෙන්නේ. අපිට දුකකට යන්න පාර කපන්නේ එකයි. ඒකෙන් වෙන්නේ අපේ ජීවිත ගමන සැහැල්ලු සාමකාමී එකක් වෙනවා වෙනුවට රළු අපහසු නිදහසක් නැති දුකින් පිරුණු ජීවන ගමනක් බවට පත් වෙනවා. දේවල් පාලනය කරන්න යෑම නිසා. ඉතින් මේකට පිළියම් තියනවා. මේ දේවල් පාලනය කරන්න පුරුදු වෙලා තියෙන අපේ මනස අනිත් පැත්ත හරව ගන්න මේකෙන් අයින් වෙන්න ක්‍රම තියනවා. ඉතින් ඒකට මිදෙන්න ඔබ මුලින්ම තේරුම් ගත යුතුයි මේ ලෝකේ කිසිම දෙයකට බෑ අපිට සතුට සැපත සාමය ගෙනල්ලා දෙන්න. ඒක කරන්න පුළුවන් ඔබටම විතරයි. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නවා අපි හිතනවා මට දුක හෝ සැප ගෙනහල්ලා දෙන්නේ බාහිර ලෝකය කියලා. ආන් ඒ වැරදි දෘෂ්ටියේ ඉන්න නිසා තමයි අපි දුකට බය ඒ බාහිර ලෝකේ පාලනය කරන්න හදන්නේ සැප විතරක් ගේන්න. නමුත් මේ ලෝකේ කිසිම බාහිර දෙයකට පණ ඇති පණ නැති කිසිවකට බෑ අපිට සතුට සැපත නිදහස සාමකාමීත්වය ගේන්න. ඒක කරගන්න පුළුවන් Tamanටම විතරයි. ඉතින් ඒ නිසා මේකට ලේසිම ක්‍රමේ තමයි තමන්ගේ ජීවිතයට සිද්ධ වෙන හැම දෙයක්ම වැළඳ ගන්න, බාර ගන්න සූදානම් වෙන්න. ඒවා පාලනය කරනවා වෙනුවට ඒවා accept කරන්න ඒවා පිළිගන්න. මොකද ඔබ පාලනය කරන්න හදන දේවල් ඔබට නරකයි වගේ පේනුණාට ඒ හැම දෙයකම හොඳක් තියෙනවා. ඔබ ඔය පාලනය කරලා අයින් කරන්න හදන හැම දෙයකම හොඳක් තියෙනවා. ඔබට ඒක පේන්නේ නැති නිසා තමයි ඔබ ඒවා පාලනය කරලා වෙනස් කරන්න දඟලන්නේ. ඉතින් අපිට පාලනය කරන්න බැරි දේවල් පස්සේ දුවනවා වෙනුවට ඒ පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න කාලය මිඩංගු කරනවා වෙනුවට ඒකට අවධානය දෙනවා වෙනුවට අපිට අවධානය දිය යුතු වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ওই ජීවිතේට එන කරදර දුක් දුම්නස් පීඩා නිසා තමන්ගේ මනසේ හටගන්න සිතුවිලි හැඟීම් ආවේග තමන්ගේ ආකල්ප අන්න ඒවට අවධානය දීලා බලන්න. මොකද දන්නවද? අපි ඇත්තටම විඳවන්නේ මේ ඇත්තටම සිදුවෙන රියැලිටි එක නිසා නෙමෙයි අපි ඇත්තටම විඳවන්නේ ඒ නිසා අපේ මනසේ හටගන්න සිතිවිලි ටිකක් නිසා ඉමේජිනේෂන් එකක් නිසායි රියැලිටි එක නෙමෙයි අපිට මෙච්චර රිදවන්නේ ඇති වෙලා තියෙන తত্ত্বය ගැන අපේ මනසේ ඇති ඇතිවන කතන්දරය නිසා ඉමේජිනේෂන් එක නිසා සිතිවිලි පැටව ගහන එක නිසා තමයි අපි විඳවන්නේ ආන් ඒක නිසා මම කිව්වේ අපි අවධානය දිය යුත්තේ දේවල් හමුවෙන් මගේ හිතට ඇතිවන සිතුවිලි ආකල්ප ආවේග හැඟීම් ගැනයි. ඒකට අපි නිතරම කියනවා වගේ අපිට සිහිය අවශ්‍ය වෙනවා. සතිය අවශ්‍ය වෙනවා. ඉතින් මේ පාලන මානසිකත්වය ඔය ක්‍රමයට අතහැරීමෙන් තමයි ඔබ ඔය නිස්කාරණේ නිකාං ඔබේ ජීවිතයට ගෙන්න ගන්න දුක් වලින් ගැලවෙන්න පුළුවන් ඒ ක්‍රමයට විතරයි. නිදහස් වෙන්න පුළුවන් ඒ ක්‍රමයට විතරයි. එතකොට ඔබ ටික ටික දේවල් පාලනය කරන්නට යන එකෙන් ඔබ අයින් වෙනවා. දේවල් වලට ඒවායේ ස්වභාවයෙන් පවතින ඉඩ හැරලා ඔබේ දේවල් එක්ක ඔබේ ජීවිතය ගලන්න ඉඩ හරිනවා. හරි සරලයි සැහැල්ලුයි. අපි මෙච්චර විඳවන්නේ ආතතිය අසහන ගන්න දේවල් පාලනය කරන්න හදන නිසා. ඉතින් ලේසිම දේ පාලන මානසිකත්වය අතහරින එක. අතහරින්න ක්‍රමය තමයි ඔය කියලා දුන්නේ. තමන්ගේ ජීවිතයට එන දේවල් බාර අරගෙන ඒවා නිසා මනසේ හටගන්න ඇඟීම් ආවේග මොනවද කියන එක ගැන විමසන්න. ඒවට අවධානය දෙන්න. එතන වෙන්නේ මොකද්ද කියලා ඒකට සතිය අවශ්‍යයි. තෙරුවන් සරණයි.